අන්නේ සූත්‍රය එනම් පිමුතුනේ බුදුරජාණන් වහන්සේගේ කාලෙදී නාරද මහරහතන් වහන්සේ නාරද කියලා මහරහතන් වහන්සේ නමක් හිටියා ඒ නාරද මහරහතන් වහන්සේ එක්තරා කාලයක පාටලිපුත්‍ර නගරයේ තමයි වාසය කළේ කළොත් නොකද මේ පාටලිපුත්‍ර නගරයේ නාරද මහරහතන් වහන්සේ වාසය කරන කාලෙදී ඒ කළු නගරයේ ඒ ප්‍රදේශීය රජකම් කළ මුණ්ඩක කියලා රජ කෙනෙක් ප්‍රාදේශීය රජ කෙනෙක් ඉතින් මේ මුණ්ඩක රජුව තමයි මේ ප්‍රදේශයේ පාලනය කළේ රජකම් කළේ. ඉතින් මේ මුණ්ඩක රජුරෝ ගොඩාක්ම කැමති ගොඩාක් ආදරේ ප්‍රියමනාප දේවියක් හිටියා භද්‍රා දේවි කියලා. ඉතින් කිසියම් කරුණකදී අහම්බෙන් අසනීපයක් හදලා මේ භද්‍රා දේවි කලුරිය කළා. ඉතින් මේ භද්‍රා දේවිය කලුරිය කළාම මේ මුණ්ඩක රජුවන්ට හරි දුක හරි වික්ෂෝපයක් ඇති වුණා. ඉතින් මේ දේවිය ගැනම හිත හිත හිත හිත උදේටත් දවල්ටත් හවසටත් නොඑක් විදිහට අර දේවියගේ මිනිහසුලට ඇවිල්ලා නොඑක් විදිහ මැසේජ් නගමින් අඬමින් දුකසේ වාසය කරනවා. ඉතින් ආහාර පාන ගන්නෙත් නැහැ. ඒ වගේම නාන්නෙත් නැහැ. සුවඳ විලුම් ගලවන්නේ ගල්වන්නේ අලුත් ඇඳුමක් ඇඳලා පිරිසුදු ඉන්නෙත් නැහැ. කිසියම් රාජ්‍ය කටයුත්තක් ਵਿਚාරන්නෙත් නැහැ. ඔහි බලාගත්තාස බලාගෙන අර දේවියගේ මිනිහ දිහා බලාගෙනම ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට රජුරෝ ඒ තමන්ගේම කපඩාව කොටස් බාර පිහක කියන ඇමතියට කතා කරලා කියනවා දරුවා පිහක මේ භද්‍රා දේවියගේ දේහය රත්තරණයෙන් කළ දෙනක් හදලා ඒකට තෙල්වක් කරන්න. තෙල්වක් කරලා මේ දේහය ඒකේ බහලා තබන්න නරක වෙන්නේ නැතුව තියාගන්න මට බොහෝ කාලයක් බලා ගන්න පුළුවන් වෙන්න කියලා. එහෙමයි දෙවියන් වහන්සේ කියලා අර පිහෙක කියන ඇමතිතුමා මොකද කරන්නේ අර කියපු විදියට රත්තරණෙන් එක දෙනක් හදලා ඒකට තෙල්වක් කරලා භද්‍රා දේවියගේ දේහයේ තෙලට දාලා නරක නොවන විදියට තැබුවා. දැන් රජුරෝ දවස ගානෙම අර දේවිය දිහා බලාගෙන කෑම කන්නේත් නැහැ නොයේක ජී දුක් දුන්නසතු වාසය කරනවා. ඉතින් මේ පිළික කියන ඇමතිතුමාට කල්පනා වුණා මේ රජුරුවන්ගේ හිතේ තියෙන ශෝකය නැමැති හුල මම අයින් කරන්නේ කොහොමද? මොන විදිහටද අයින් කරන්න ඕනේ කියලා. අයින් කරන්න පුළුවන් ක්‍රමයක් තියනවාද කියලා. එතකොට මේ පිළිහෙත් එමෙතුමාට මතක් වුණා මේ ආයස්මත් නාරද තෙරුන් වහන්සේ මේ පාටලිපුත්‍ර නගරයේ වාසය කරනවා. උන්වහන්සේ ගැන මුළු රටේම යහපත් කල්යාණ කීර්ති සත්‍යකුත් තියෙනවා. උන්වහන්සේ පඬිතයි, වික්තයි, දක්ෂයි, ධර්මදරයි ඒ වගේම රහතන් වහන්සේ නමක් කියලා මේ වගේ විශාල කීර්ති සත්‍යකුත් තියෙනවා. අපි මේ නාරද තෙරුන් වහන්සේව ඇසුරු කරන්ට හදලා දුන්නොත් මේ මුණ්ඩක රජුරවන්ට මේ මුණ්ඩක රජුගේ හිතේ තියෙන දුක උන්වහන්සේ නැති කරයි කියලා <clears throat> මේ පිහක කියන ඇමතිතුමා ගිහිල්ලා කියනවා අර මුණ්ඩක රජු ගාවට දෙවියන් වහන්සේ මේ පැටලුප් නගරේ නාරද කියලා මහතෙරුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා උන්වහන්සේගේ යහපත් කල්යාණ කීර්ති શબ્දයකුත් තියෙනවා. දක්ෂයි, ව්‍යක්තයි, පඬිතයි, ධර්මදරයි, විනයදරයි ඒ වගේම රහතන් වහන්සේ නමක් කියලා ඒ නාරද තෙරුන් වහන්සේ ඇසුරු කළොත් පෛරුපාෂණය කළොත් රජතුමනි ඔබතුමාගේ හිතේ තියෙන මේ ශෝකය නැමැති හුල නැති වෙයි නැති කරන්න පුළුවන් කියලා මතක් කළා. එපාර මේ රජුරෝ කියනවා එහෙනම් දරුව පිහෙක ඔබ ගිහිල්ලා ඒ නාරද තෙරුන් වහන්සේට මතක් කරන්ඩ මුණ්ඩක රජතුමා කැමති ඔබතුමාව ඔබ වහන්සේව හම්බ වෙන්න. හොඳයි දෙවියන් වහන්සේ කියලා මේ මුණ්ඩක රජුගන්ගේ වචනය අහලා අර පිහෙක කියන ඇමතිතුමා ගිහිල්ලා නාරද දෙවියන් වහන්සේට වන්දනා කරලා ඉෂ්ටදේ කියනවා. ස්වාමීනි අපගේ මේ මුණ්ඩක රජතුමාගේ භද්‍රාදීන දේවිය බොහෝම ප්‍රියයි මනාපයි කලුරිය කළා කලුරිය කළපු දවසේ ඉඳන් ආහාර පාන ගන්නෙත් නෑ නාන්නෙත් නෑ අදින්නේ පළඳින්නෙත් නෑ කර්මාන්තේ කියන්නේ කිසියම් රාජකාරී කටයුත්තක් කරන්නෙත් නෑ මහා දුකසේ දේවියගේ දේහය දිහා බලාගෙන ඔහේ ඉන්නවා හැම වෙලාවෙම නොයෙක් විදිහේ දුක් දුම්නස් වලින්ම සුසුම් ළමින් ඉන්නවා ඒ රජතුමාගේ ශෝකය අතහරින්න පුළුවන් අතහැරලා දෙන්න පුළුවන් නම් වටිනවා මේ ඉතින් රජතුමා ඔබ වහන්සේ දැහැටකට එන්න කැමති ඊට පස්සේ නාරද මහසගෙන හොඳයි මුණ්ඩක රජතුමාට එන්න කියන්න සුත් කියලා ඉතින් මේක පයින්ඩේ දැන් ඊළඟ පස්සේ මේ මුණ්ඩක රජතුමා මොකද කරන්නේ? ඒ රාජ්‍ය ලීලාවෙන් මහා වටිනා වටිනා යානාවල් වලින් 31ම ගිහිල්ලා උයනට වාහන වලින් ගිහිල්ලා ඊට පස්සේ ඉඳලා පයින් යනවා. ගිහිල්ලා නාරද තෙරුන් වහන්සේට වන්දනා කළා එකත් පසක ඉඳ ගන්නවා. එකත් පසක ඉන්නකොට නාරද මහරහතන් වහන්සේ පෙන්නනවා පංචමානේ මහරජ අලබ්බනියානිට ආනානි මහරජ මේ ලෝකේ කිසිම කෙනෙකුට මේ ලෝකේ කිසිම කෙනෙකුට නොලැබෙන ධර්මතා පහක් තියෙනවා කිසිම කෙනෙකුට කියන්න කාටද සමන සමනය කොටවත් ප්‍රාඥය කොටවත් දෙවිය කොටවත් මාරය කොටවත් බ්‍රහ්මය කොටවත් ලෝකෙ කිසිම කෙනෙකුට කවදාවත් ලැබෙන්නේ නැති ලබා ගන්න බැරි ධර්මතා පහක් වෙනවා පංචනීයානි මහරජා ථානානි අලබ්බනීයානි මේ නොලැබෙන ධර්මතා පහක් වෙනවා මොකද්ද ධර්මතා පහ මේ ලෝකේ මහලු වීම ස්වභාව කොට ඇති සත්‍යෝ ජරාවට යන බව, දිරන බව, මහලු වීම කියන්නේ කන් ඇහෙන්නේ නැතිකම, ඇස් පේන්නේ හම රැලි වැටෙනවා, අතපය වළංගු නැති වෙනවා කියලා ජරා ජීර්ණ ස්වභාවයට යමින් ඉන්න ජරාව ස්වභාව කොට ඇති සත්වයන්ට හිතෙනවලු අනේ මේ ජරාව ස්වභාව කොට ඇති මේ ධර්මතාවය මාව දිරන්නේ නැත්තම් ඒ කියන්නේ ජරා ධම්ම මා ජීවිතී ඒ කියන්නේ අපි වයසට යන්නේ නැත්තම් හොඳයි මහල් වෙනකොට කවුරුවත් කැමති නැල්ලු ඔගොල්ලෝ කැමති කවුරු මහල් වෙනවද කෙස් පැනනවට කැමතිද? කමරලිය වෙනවට, දත් වෙනවට, ඇස් පේන්නේ නැති වෙනවට කැමතිද? කැමති නෑ. එතකොට මහලු නොවී ඉන්න කවුරුත් කැමති. කැමති වුණාට කවදාවත් ඒ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති එකක්. නොලැබෙන දෙයක්. පළවෙනි නොලැබෙන ධර්මතාවය තමයි මේ ලෝකයා ජරාව ස්වභාව කොට ඇති මහලු බව ස්වභාව කොට ඇති සත්වයෝ අපි මහලු නොවෙනව නම් හොඳයි කියන අදහසක් තියෙනවා. ප්‍රාර්ථනාවක් තියෙනවා එකට මහලු වෙනවට කැමති නැහැ. නමුත් කවදාවත් <clears throat> ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන එකක් නෙමෙයි එක ලැබෙන්නේ. ඒක මිනිස්සුන්ට විතරක් නෙමෙයි කිසිම දෙවියෙකුටවත් සමනයකටවත් බ්‍රාහ්මණයකටවත් දෙවියෙකුටවත් මාරයෙකුටවත් බ්‍රාහ්මණයකටවත් බෑ. ඊට පස්සේ දෙවෙනි ධර්මය ව්‍යාධි ධම්මං මාපීලෙති. ඒ කියන්නේ ලෙඩ රෝග හැදීම ස්වභාව කොට ඇති සත්‍යය අනේ අපිට ලෙඩ රෝග නොහැදෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ඇති කර ගන්නවා. නමුත් මේ ලෙඩ රෝග අපිට හැදෙන්නේ නැත්තම් හොඳයි කියලා හැදෙන්න එපා කියලා කැමැත්තක් තිබුණාට කවදාවත් ඒක ඉෂ්ට වෙන්නේ නැති දෙයක්. ඒක ප්‍රාර්ථනා කළා අනේ මේ ලෙඩ රෝග අපිට හැදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් ඒක ලැබෙන්නේ නැති දෙයක්. ඔගොල්ලෝ කවුද කැමති ලෙඩ වෙන්නේ? ලෙඩ වෙන්න කැමතිද? නැහැ. රිදෙන්න කැමති නැහැ. එතකොට ව්‍යාධි ධර්මම් මාපීලේති. ඒ කියන්නේ ලෙඩ රෝග මාව හැදෙන්න එපා කියන අදහසක් තියෙනවා. තිබුණාට මොකද වෙන්නේ? ලෙඩ රෝග හැදෙනවා. ඊට පස්සේ මරණ ධම්මම් මාමීයති. මරණයේ ස්වභාව කොට ඇති මේ සත්‍යය කවුරුත් නැරෙන්න කැමති නැහැ. ඔක්කොම කියන්නේ හිතන්නේ අනේ අපිව මැරෙන්න නම් එපා. මරණයට යන්න කවුරුත් කැමති නැහැ. ඒ වුණාට ඒ කැමැත්ත කවදාවත් ඉෂ්ට වෙන්නේ නැහැ. මරණයට අත්වෙන්ට වෙනවා. ඊගාවට තමන්ගාව තියෙන සවිඥානිකෝ අවිඥානික වස්තු නැසීම ස්වභාව කොට ඇති දේවල් නැසෙනවා එක්ක විනාශ වෙනවා විනාශ වෙන ස්වභාවයෙන් යුක්ත දේවල් විනාශ වෙනවා නැසෙන ස්වභාවයෙන් යුක්ත දේවල් නැසෙන්න විනාශ වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා තමන් ගාව තියෙන ධනයක් වර්ගවලවත් කිසිම දෙයක් වෙනස් වෙනවට විනාශ වෙනවට නැසෙනවට කැමති නැහැ. නමුත් ජලයෙන් හෝ ගින්නෙන් හෝ හොරුගෙන් හෝ හතුරන්ගෙන් හෝ ස්වභාවිකෝ කුමන හෝ දෙයකින් තම තමන් සතු ඒ සවිඥානිකෝ අවිඥානිකේ වස්තු නැති වෙනවා විනාශ වෙනවා එතකොට මෙන්න මේ ධර්මතා පහ ලෝකේ කිසිම වෙලාවක ප්‍රාර්ථනා කළා ලබන්න පුළුවන් දේවල් නෙමෙයි එතකොට ලෝකයට ලැබෙන්නේ නැහැ කවදාවත්. මහලු වෙන්න එපා, මැරෙන්න එපා, ලෙඩ වෙන්න එපා, මැරෙන්න එපා, අපේ ගාව තියෙන භවෝග විනාශ වෙන්න එපා, අපේ ගාව තියෙන කෙත්වත් කුඹුරු ගෙවල් දුවල් මේ අංග ප්‍රත්‍යමේවා නැසෙන්න එපා, මේවා විනාශ වෙන්න එපා කියලා අදහස් ඇති කරගෙන හිටියට ඇති කරගෙන තිබුණට ඒක කවදාවත් වෙන්නේ නැහැ. එතකොට ධර්මය අහලා නැති අසෘතව පෘතජන කෙනාට ධර්මය කවදාවත් අහලා නැහැ හිතලා නැහැ හුරු පුරුදු කරලා නැති අසෘතව පෘතජන කෙනාගෙත් ජරා ධර්මය දිරනවා එයාටත් දිරීම ස්වභාව කොට ඇතිදී බලපෑම එනවා එතකොට එයා මොකද කරන්නේ මේ ජරා ධර්මය නිසා අඬනවා වැළපෙනවා ශෝක කරනවා පපුවේ අද්ද ගහ අඬනවා සිහි මුලාවටපත් වෙනවා පපුවේ අද්ද ගහ වැළපෙනවා සිහි මුලාවටපත් වෙනවා එයා කෑම කන්නේ නැහැ නාන්නේ නැහැ ඇඳුම් පැළඳුමක් අඳින්නේ නැහැ කර්මාන්තයක් කරන්නේ නැහැ. එතකොට එයාගේ අමිත්‍රයෝ සතුට වෙනවා. මිත්‍රයෝ දුක් වෙනවා. තමා විසින් තමාව බොහේමින් පෙළෙන තත්යකට පත් කරගන්නවා. කවුද ඒ ධර්මය අහලා නැති අසෘතව පුතජන. ඒ ධර්මය අහලා නැති අසෘතව පුතජනයාගේ පුතජනයාට ලෙඩ රෝග හැදෙනවා. ලෙඩ රෝග හැදෙනවා. ඒ ලෙඩ රෝග හැදෙනකොට ඒ ලෙඩ රෝග නිසා යා මොකද කරන්නේ? අඬනවා, ශෝක කරනවා, විලාප දෙනවා, පපිය අර්ධ කාඩනවා. සිහි මුලාවටපත් වෙනවා. සිහි මුලාවටපත් වෙනවා. කන්නේ නෑ, බොන්නේ නෑ, නාන්නේ නෑ, අඳින්නේ පළඳින්නේ නෑ, රාජසාවක් කරන්නේ නෑ. තමන් විසින්ම සෝකේ නැමති හුලෙන් හුල ඇනගෙන තමන් විසින්ම තමව දුකෙන් තවා ගන්නවා. ඒ ධර්මය අහලා නැති අසුතවත් පුතඥයටත් මරණ ධර්මය මරීම ස්වභාව කොටස දේවල් මරණයට පත් වෙනවා. ඒ මරීම ස්වභාව කොට ඇති දේවල් මරණ ස්වභාවයට පත් වෙද්දී ධර්මයාගේ ප්‍රාර්ථනාව මරණ දෙපා කියන එක. මරණයට කැමති නෑ. අසුත පුජ්‍යන මොකද කරන්නේ? ඒ හේතුයෙන් අඬනවා, විලාප දෙනවා, ශෝක කරනවා, පපිය අද්දා අඬනවා, විලාප දෙනවා අපි අද්ද ගන්නවා කියන්නේ නම කිය කියා අඬනවා ಗುಣ කිය කියා අඬනවා අනේ අම්මා අම්මා හිටියනම් අනේ තාත්තා තාත්තා ඉන්නකොට මට කණ්ඩ දුන්නා බොණ්ඩ දුන්නා මාව ඉස්කෝලේ යවුවා කියලා ওই විදිහට විස්තර කර කර අඬන්නේ ඒක තමයි විලාප දෙනවා කියලා කියන්නේ ගුණ කිය කිය නම් කිය කිය අඬනවා එතකොට සීමුලා සීමුලාවටපත් වෙන කොච්චර තියෙන සී මූර්ඡා වෙලා වැටෙනවා ඊට පස්සේ මේ තමන්වම දුකෙන් තවා ගන්නවා. අස්ෘතවත් පුතඥයාගේ සවිඥානික අවිඥානික දීපල වස්තු වේවා සවිඥානික වස්තු වේවා නැසෙන ස්වභාවයෙන් යුක්ත දේවල් නැසෙනවා. ඒ නැසෙනකොට ඒ හේතුයෙන් එයා අඬනවා ශෝක කරනවා විලාප දෙනවා. ඒ අසුතුත් පුතඥයාගේ සවිඥානික අවිඥානික වස්තු විනාශ වෙන්න පුළුවන් දේවල් විනාශ වෙනවා. ඒ විනාශ වෙනකොටත් මෙයා අඬනවා විලාප දෙනවා ශෝක කරනවා පපුවේ අග්ගකා අඬනවා සිහි මුලාවටපත් වෙනවා. ඒ හේතුවෙන් තමන්වම ශෝක නැමැති හුලෙන් තවා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහන්නේ ওই ධර්මතා පහම ධර්මයේ අහලා තියෙන සුතවත ආදී ශ්‍රාවකෙකුට උපදිනවා. ධර්මයේ අහලා තියෙන ධර්මයේ දන්න සුතවත ආර්ය ශ්‍රාවකයාත් ඇසුරු කරන එයාටත් ජරාව ස්වභාවයෙන් යුක්ත ඇති දේවල් ජරාවට යනවා. ධර්මය අහලා තිබුණාට අහලා දන්නවා අහලා තිබුණාට අහලා දැනගත්තට එයාගේ වටපිටාවේ තියෙන එයාගේ ජීවිතයේ වෙන්න පුළුවන් වටපිටාවේ සවිඥානික අවිඥානික ජීරණ ස්වභාවයෙන් යුක්ත දේවල් දිරනවා. දිරනකොට එයා මෙහෙම හිතනවලු. මොකද්ද මේ ජරා ධර්මය දිරනවා කියන ධර්මතාවයේ වයසට යනවා කියන්නේ මට්ටම විතරක් වෙච්ච එකක් නෙමෙයි නේද? මම්ම වයසට ගියා හෝ මගේ දේ මගේ කෙනෙක් විතරක් මෙහෙම වුණා නෙමෙයි. ඉපදීම ස්වභාව කොට ඇති හැම සත්වයක්ම මෙලොවට යෑමක් තියෙන මෙලොවින් මෙලොවට එන මෙලොවින් යන ඉපදීම ස්වභාව කොට මැරීම ස්වභාව කොට ඇති හැම දෙයකටම හැම සත්‍යයකටම උරුම ධර්මතාවයක් නේද මේ දිරන බව කියලා එයා හොතට නුවණින් හිතනවා. මේ දිරනවා කියන ධර්මතාවය මට විතරක් වෙච්ච එකක් මටම විපාක දෙන එකක් මටම මගේ දේවල් වලට විතරක් වෙන එකක් එහෙම නෙමෙයි හැම සත්‍යයකටම ලෝක උප්පත්ති වශයෙන් ආපු හැම දෙයකටමත් වෙන්න පුළුවන් දෙයක් නේද මේ කියලා මෙනෙහි කරනවා. එහෙම ධර්මතාවයක් හැටියට දැකලා දිරණ ධර්මය දිරණ ස්වභාවය කියන එක ධර්මතාවය දැකලා ඒ හේතුව නිසා එයා අඬන්නේ නැහැ ශෝක කරන්නේ නැහැ විලාප දෙන්නේ නැහැ. පප්පි අර්ගගහ අඬන්නේ නැහැ. සිහිය ඇතුව උපේක්ෂා ඇතුව ඒ ධර්මතාවයට මුහුණ දෙනවා. ඒ වගේම සෝතේ නැමති හුලෙන් හුලෙන් එයා මිදිලා මේ ජීවිතේම කෙලස් පිරිනිවීමෙන් පිරිනිවෙන ජීවිතයක් හදා ගන්නවා කියලා දෙන්නවා. ඊට පස්සේ ධර්මයේ දන්න සුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ක්‍රියාවේ ධර්මයේ පෙළනවා. ඒ කියන්නේ එයාටත් ලෙඩ රෝග හැදෙනවා. එයාටත් මරණ ධර්මයේ මේ ඇති. තමන් සත්තු ජීවිතේ වෙන්න පුළුවන්. තමාගේ දෙමව්පිය වෙන්න පුළුවන්, සහෝදරය වෙන්න පුළුවන්, ඥාති තේසින් වෙන්න පුළුවන්. මරණේ ස්වභාව කොට ඇත්තේ මැරෙනවා. ලෙඩ වීම ස්වභාව කරත් දේවල් ලෙඩ වෙනවා. ඒ ධර්මයේ දන්න කෙනාගේ දීපල වස්තුව තියෙනවා නැසෙන නැසීම ස්වභාව කොට ඇති දේවල් නැසෙනවා. විනාශ වීම ස්වභාව කොට ඇති දේවල් විනාශ වෙනවා. එතකොට එයා ඔය එකක් එක ගන්න මම එකට අල්ලා කිව්වට දෙන්න මේ කිව්වට එකක් එක ගන්න උදේ ජනස ඉස්සර කරනවා මේ ධර්මයේ දන්න සුතවත ආර්ය ශ්‍රාවකයා මෙහෙම හිතනවා. මේ මග්ගයේදීටම විතරක් නැත්තම් මට්ටම විතරක් මේ ලෙඩ කියන ධර්මතාවය හැදෙනවා නෙමෙයි නේද? මග්ගෙම අය මග්ගෙම කෙනා විතරක් නැරුණා නෙමෙයි නේද? මේ මරණය කියන ධර්මතාවයක් නේද? ඉපදීම ස්වභාව කොට ඇති හැම කෙනෙක්ම හැම දෙයක්ම හැම දෙයක්ම මේ වගේ ලෙඩ වෙනවා මරණයටපත් වෙනවා මේක ඉපදීන මැරෙන පැමිණෙන නොපැමිණ මේ හැම සත්‍යයකටම පොදු ධර්මතාවයක් නේද කියලා මෙයා ධර්මතාවයක් හැටියට දකිනවා මේක. මට වෙච්ච දෙයක්වත් තව කෙනෙකුට වෙච්ච දෙයක්වත් මගේ මහලු බවක්වත් මගේ මරණයවත් තව කෙනෙකුගේ පුද්ගලයෙකුගේ මරණයවත් මහලු බවවත් නෙමෙයි මේක ධර්මතාවයක් හැටියට දකිනවා. දැකලා ඒ හේතුයෙන් එයා අඬන්නේ නැහැ, ශෝක කරන්නේ නැහැ, පප්පියත්කදා අඬන්නේ විලාප කියන්නේ නැහැ. සිහි ඇතුව නුවණ ඇතුව උපේක්ෂා සාගත ධර්මතාවයට මුණ දෙනවා. ධර්මතාවය සිහි කරනවා. ඒ හේතුයෙන් සුෂ්ණ ශෝකේ නැවති හුලින් තමන්ව තවා ගන්නෙ නැහැ. ශෝකේ නැමුති සල්ලය අයින් කරලා දාලා මේ නිත්‍ය ධම්මව කෙලස් පිරිනිවීමෙන් පිරිනිවෙනවා කියලා කියනවා. එතන ඒකේ තියෙන හොඳ ධර්මතා දෙකක් අපිට. මේ ලෝකේ අපි ජීවත් වෙනකොට මහල් වෙනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. අපි සතු සවිඥානික අවිඥානික යම් යම් දේවල් සම්පූර්ණයෙන්ම නැති වෙන විනාශ වෙනවා. එහෙම නැත්නම් කොටස් වශයෙන් හානි වෙන්න පුළුවන්, ෂේ වෙන්න පුළුවන්, ඇහැක් නැති වෙන්න පුළුවන්, කනක් නැති වෙන්න පුළුවන්, කකුලක් නැති වෙන්න පුළුවන්, නැත්තම් ධනෙන් කොටසක් නැති වෙන්න පුළුවන්, කුඹරක් නැති වෙන්න පුළුවන්, කුඹරෙන් කොටසක් නැති වෙන්න පුළුවන් මේ වගේ විනාශ වෙනවා, නැසෙනවා කියන දෙකෙන් කියන්නේ ඒක සම්පූර්ණ වෙන්න පුළුවන්, ටිකක් වෙන්න පුළුවන් දේවල් වෙනවා. එතකොට ඔය කියන ධර්මතා පහ ධර්මයේ දන්න කෙනාටත් වෙනව නැති කෙනාටත් වෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනා ඒ ධර්මතා පහ තමන්ගේ වෙලා තමන්ට වෙච්ච දෙයක් වෙලා මේක මටම වුණා මගේ අහවල් ඥාතිවරයටම වෙච්ච දෙයක් හැටියට දැකලා අඬනවා විලාප දෙනවා කෑගෙන ආඬනවා පපි අද්ද කාඬනවා සිහි මුලාවටපත් වෙනවා නුවණ නැහැ සිහියතු දකින්නේ නැහැ නමුත් ධර්මයේ දන්න ධර්මයේ දක්න ශ්‍රතවතාවේ ශ්‍රාවකයා මොකද දකින්නේ එයා දකිනවා මේක මේ මට වෙච්ච දෙයක්වත් මගේ කෙනෙකුට වෙච්ච දෙයක්වත් එක තැනකට එක් ප්‍රදේශයකට සීමා වෙච්ච මට්ටම වෙච්ච දෙයක් නෙමෙයි මේක සමස්තයක්ම යම් තාක් ඉදීන් ස්වභාවකට ඇති සත්‍ය වේතිනා ඒ තා පොදු ධර්මතාවයක් නේද පොදු ධර්මතාවයක් නේද යම් තාක් ඇතිවීම ස්වභාවගත ධර්මයක් වේ නම් ඒ හැම දෙයකටම ඇතිවන ධර්මතාවයක් නේද කියලා දකිනවා දැකලා සී ඇතුව නොවන ඇතුව වාසය කරනවා සෝපේ නන්ද සල්ලේ දරුල දානවා කියලා කියනවා මෙන්න මෙතනදී අපිට වටිනවා ටිකක් තේරුම් ගන්න මෙන්න මේ සුතවත ආර්ය ශ්‍රාවකය කියන තැනදී එයාට එහෙම හිතන්න පුළුවන් වුණේ අසෘතව පුතජනට එහෙම හිතන්න බැරි වුණේ ඒ ඔන්නතරමයි තියෙන ධර්මතාවය. සුතවතාවය ශ්‍රාවකය කියලා කියන්නේ බොහෝ ධර්මය අහලා තියෙනවා. ධර්මය අසුතිරු තැන් ඇති කෙනා. බුදුහාමුදුරන්ගෙන් ධර්මය අහගත්තු කෙනෙක් ඒ අහගත්ත ධර්මය අහගත්ත කියලා කියන්නේ වෙන මොකුත්ම අමුතු දෙයක් අහගත්ත නෙමෙයි තථාගතයන් වහන්සේ ලෝකේ පහළොමත් නැතත් හැමදාම මේ ලෝකේ පැවතුණු පවතින ඇත්තක් තියෙනවා අන්නේ ඇත්ත අවබෝධ කරගන්නවා අන්නේ ඇත්තයි පෙන්වන්නේ අන්නේ ඇත්ත දකිනකොට යථාර්ථය දකිනකොට ඒ ඇත්ත නොදන්නා කම නිසා කෙනා කෙනාගේ විපරිත සංඥාවන් නිසා දුක් විඳින හැටි යට පේනවා. එයා දුකේ අඬන වැළපෙන ධර්මතාවයේ ලැජ්ජ වෙන තැනටම දකිනවා. අපි අපේ මනසටම රැවටිලා මෙච්චර මෝඩයි නේද කියන තැනකටම දකින්නවා යා මෙන්න මේ ඇත්ත පෙන්නකොට හරියට තිරසංගත සතේ තමන්ගේම ඡායාවට රැවටිලා කණ්ණාඩියකට හරි වතුරකට හරි එදෙන තිරසංගත ඔය කුරුල්ලේ හරි සුනකේ හරි බලන්න ඒ තමන්ගේම ඡායාව එක්ක දඟලන හැටි ආන් ඒ විදිහටම සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ඇත්ත ඇටේටි දකිනකොට මේ ඇත්ත නොදන්නා කම නිසා අපි අපේ මනසට මොනතරම් රැවටිලද කියලා තමන්ගේ රැවටිලි සහගත මනස ගැන ලැජ්ජ හිතන කමකට එනවා දකින්න එච්චරට අසුතෝ පුතග්ජනයාට මේ ඇත්ත නොදකින නිසා රැවටිච්ච තමන්ගේ මනස හම්බ වෙන්නේ නැහැ. එයාට හම්බ වෙන්නේ මේ ලෝකය කියන එක නිත්‍ය හැටියට සැප හැටියට ආත්ම හැටියට. මම ඒක ටිකක් තේරෙන විදිහට පැහැදිලි කරලා දෙන්නම් ඕගොල්ලන්ට. ධර්මය නොදන්නා ලෝකේ කෙනා ඒ කියන්නේ දැන් බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා අසුරු කළා නැහැ. සද්ධර්මය අහලා නැහැ. සද්ධර්ම වටපිටාව දන්නේ නැහැ. දන්නේ නැති වුණාම එයාට හම්බ වෙන්නේ මොකක්ද? තමන් සහ අනුන් කියලා හම්බ වෙන රූපයක් පෙනෙන සද්දයක් ඇහෙන ගඳ සුවඳ ලැබෙන රස විඳින මේ ඇහැ කන දිවනාසය ශරීරය කියන මේ ආයතන ටික පරිහරණය කරන තැනක තියෙන ඇත්ත ඇති හැටි කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ. දකින්නෙත් නැහැ. එයා ඉපදෙන්නේම හැදෙන්නේ වැඩෙන්නේ ඉපදෙන්නේ මේ මම පුද්ගලික සත්වයේ මේ මමත් ඉන්නවා මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදර ඥාති හිතයි හිතේසීනුත් ඉන්නවා කියලා තමනුත් ඉන්නවා තව සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ආත්ම සංඥාවත් එක්කමයි උස්මහත් වෙන්නේ. ඒ ආත්ම සංඥාවත් එක්කමයි ජීවත් වෙන්නේ. ආත්ම සංඥාවලත් එක්කම ජීවත් වෙලා කටයුතු කරලා එයාට හැම දෙයකදීම පෙනෙන්නේ මේ දේ උනේ අහවල් කෙනාට නැත්තම් මට මේ දේ කලේ අහවල් කෙනා නැත්තම් මම කරන කියන හැම දෙයක්ම පේන්නේ පුද්ගලමයි ධර්මය දන්නේ නැති කෙනා එතකොට ධර්මය නැති හැම කෙනෙක්ම හැම කෙනෙක්ම ඉන්නේ හරියට bitter කටුවක් ඇතුලේ වගේ. bitter කටුව ඇතුලේම ඉපදිලා කටුව ඇතුලේම හැදිලා වැඩිලා කටුව ඇතුලේම මැරෙන කෙනෙක් දන්නේ නැහැ ඉන්නේ කටුවක් ඇතුලේ කියලා. ඒ වගේ මේ පුද්ගල සංඥාවත් එක්කම ඉපදිලා පුද්ගල සංඥාවත් එක්කම හැදිලා වැඩිලා පුද්ගල සංඥාවත් එක්කම ජීවත් වෙන අපි ලෝකයා දන්නේ අවිද්‍යාව නැමැති කටුවක් ඇතුලේ ඉන්නේ කියලා. ඒක ආශ්‍රිතව තුතංචන කියලා. එතකොට එයාට හම්බ වෙන වටපිටාව සම්පූර්ණ ආත්මයි. ඒ වගේම හම්බ වෙන වටපිටාව සැපයි. හම්බ වෙන වටපිටාව නිත්‍යයි. ඒ කියන්නේ ඕනම දෙයක් දකින්ද ඉස්සෙල්ලා ඒ දේ එතන තිබ්බ දැක්කයන් පස්සේ තියෙනවා. අහන්න ඉස්සෙල්ලා ඒ දේ එතන තිබ්බ ඇහුණන් පස්සේ එතන තියෙනවා කියලා තියෙන දේවල් තමයි මෙයාට හම්බ වෙන්නේ අසුබ කරන්න. ලබාගත්තු සුවපත්ෙන්ට පුළුවන් ලැබුණේ නැත්තම් දුක් වෙන බොහෝ වටිනා දේවල් සැපසහගත දේවල් ලෝකේ තියෙනවා කියලා ඒ තියෙන සැපේ තමයි ගත කරගෙන හඹාගෙන යන්නේ. ඒ වගේම මමත් ඉන්නවා මගේ අම්මා තාත්තා දුව පුතා සහෝදර ඥාති හිතේසින් ඉන්නවා කියලා නිට්ටයයි සපයි ආත්මයි කියන ප්‍රපංච සහගත මනසකින් තමයි මේ ධර්මය අහලා නැති අසුතවත් පුතඥය ජීවත් අද නිකන් හරි බණ දහමක් අහලා තියෙන හින්දා තමයි නිට්ටයයි සපයි ආත්මයි කියන එක වෙනුවට අනිත්‍ය දුකයි අනාත්මයි කියලා එහෙම එකක් කියනවා හරිය කියන වචනවත් අහලා තියෙනවා හොඳයි මෙහෙම එකක් හිතන්නකෝ මොකෝ ධහම කාලා නැති ඉස්කෝලේ අපි යන කාලේ ඔය තුන හතර පන්ති වල නැත්තම් හතේ යටේ ඔය ඉස්කෝලේ යන කාලේ මේ අපිම ඉන්නවා ඉස්කෝලේ යනවා යාළු මිත්‍රයෝ ඉන්නවා මේ මේ එතකොට ගුරුවරු උගන්වනවා කියන ටික මිසක අපි අනාත්මය කියලා එකක් දන්නවද? නිකන් හැඟීමක් තියෙනවද? හැම අබුද්ධ උත්පාද කාලෙම ධර්මයේ නැති හැම ජීවිතයක හැම තැනකම එකම. අනාත්මයි කියන සිද්ධිය කියන එක අපේ ජීවිතේ අයිති දෙයක් නෙමෙයි. ඒක වෙනම එකක්. ලෝකේ කියන්නේ ඔන්න ඔය වගේ පැවැත්ම හැමදාම තිබුණා. එතකොට මෙන්න මේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මානසික මට්ටමක තමයි මානසික මට්ටමක තමයි ධර්මය අහන්න නැති කෙනා ජීවත් වෙන්නේ. එතකොට ජර එයා නිත්‍ය සපයි ආත්මයි කියලා ජීවත් වුණොත් ලෝක යථාර්ථයක් තියෙනවා යථාර්ථය සත්‍යයි. දිරණ ධර්මතාවය දිරනවා. දිරණ ධර්මතාවයේ දිරනකොට එයාට පේන්නේ මොකද්ද? මට මෙහෙම වුණා මගේ ඇත්තේ නැහැ මගේ කන් ඇහෙන්නේ මගේ අතපය වළංගු නැහැ නැත්තම් මගේ අම්මගේ ඇස් දෙක පේන්නේ මගේ අම්මගේ මේ කන් ඇහෙන්නේ මගේ අපච්චි ගැස් දෙන්නේ මගේ අපච්චි කන්නේ නැහැ නේ කියලා අර ජරා ධර්මතාවය ආත්ම කියලා ජරා ධර්මතාවයේ ආත්ම විදිහට අරගෙන අඬනවා වැළපෙනවා. ලෙඩ වෙන ධර්මතාවයේ ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට ධර්මය අහලා නැති නිත්‍ය සපය ආත්මය කියන සංඥාවෙන් ඉන්න කෙනාට අර ලෙඩවීම නිත්‍ය එකක් වෙනවා. ඒ ලෙඩවීම ආත්ම වූ එකක් වෙනවා. මේ පිළිකාව හැදලා තියෙන්නේ මට නැත්තම් අපේ අම්මට, අපේ නංගිට, අපේ යාළුවන්ට ඒ වගේ ලෙඩ රෝග තමයි වෙනවා. මරණය කියන එක මරුණේ අපේ තාත්තා, මරුණේ අපේ අම්මා, මරුණේ අපේ සහෝදරිය. නැත්තම් මැරෙන්නේ අපි කියලා මරණය කියන එක තමන්ගේ වෙනවා. ඒ හේතුයෙන් ආඬනවා විලාප දෙනයි මගේ ජීවිතේට එහෙම වෙලා. මට එහෙම වෙලා නැත්තම් මගේ දේශයට එහෙම වෙලා. එයා දකින්නේ ජරාව මරණය ව්‍යාධිය මගේ දෙයක් හැටියට මම හැටියට මගේ හැටියට මගේ ආත්මය හැටියට දකින්න. නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයා දකින්නේ කොහොමද සුතවත්ුනේ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් දේශනා කළ ධර්මය අහුවාම ඒ ධර්මයෙන් කියලා දෙනවා ඒ ධර්මයෙන් කියලා දෙනවා මේ ලෝකයේ හැමදාම පැවතුන හැමදාම පවතින නමුත් ලෝකයන් නොදන්න ඇත්තක් තියෙනවා කියලා. මොකද්ද? අනිත්‍ය දුක අනත්. ලෝතර බුදුජන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ අකුරු අටකින් යුක්ත වචන තුනක් පැහැදිලි කරලා දෙන්න කියනවා. අනිත්‍ය දුක අනත්. ඔය ටික වැහිලා තියෙන්නේ ලෝකෙට. අද මේ බණ දහන් එහෙම ඇහිලා ඉන්න තමයි අපිට අංකුම් ටික ඇහිලා තියෙන්නේ. එහුණට අපේ ජීවිතයේ තියෙන තාව නිත්‍යශ ප්‍රයත්නයි වත්. මෙන්න මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය පැහැදිලි කරලා දෙනවා. අන්නේ ත්‍රිලක්ෂණය පැහැදිලි කරලා දෙනකොට සුතෝතාරිය ශ්‍රාවකයා දකින්න ජරා ධර්මතාවයක් වියාති ධර්මතාවයක් මරණ ධර්මතාවයක් නැසෙන ධර්මතාවයක් විනාශ වෙන ධර්මතාවයක් දකිනවා ඒ ධර්මතාවය විනාශ කරන්න බෑ ඒක මර්ථවත් මගේ කෙනෙකුට වුණා නෙමෙයි ඒක ධර්මතාවයක් ඇට දකිනවා අපි ඒකට හොඳ බවක් ගමු දැන් අසුත පුතජන කෙනා ලෙඩවීම තමන්ගේ වෙලා, මහලු බව තමන්ගේ වෙලා, මරණය තමන්ගේ වෙලා ඒකේ අඬනකොට වැළපෙනකොට සුතෝතාරිය ශ්‍රාවකය ජරා මරණ ධර්මතාවයක් ඇතුළත දකිනවා. අපි නිකන් අවිඥානික වස්තුවක් ගන්නකො ගහක් ගන්නකො අපි කියමු ගෙදර අඹගහක් තියෙනවා. දැන් මේ අඹගහ ජාති ස්වභාව කොට ඇති එකක්, ඉපදීම ස්වභාව කොට ඇති එකක්. අඹ ඇටි පොළවේ තියෙන ඕජාසාරයක් කියන මේ හේතු ටික නිසා අඹ ඇටේ කියන එක හේතුව පොළවේ තියෙන පස්දී කිරිසුලන් හතර ප්‍රත්‍ය අඹ ඇටේ හේතුව පස්දී කිරිසුලන් හතර ප්‍රත්‍ය අඹ ගහ කැඩෙනවා අඹ ගහ හේතු ප්‍රත්‍යයයි හේතු ප්‍රත්‍යයයි එතකොට ඉපදීම ස්වභාව කොට ඇති එක හටගත් එක මේ අඹ පැලේ එකත් ඉතාම ඉතා ලදරු අවස්ථාවක් තියෙනවා ළමා අවස්ථාවක් තියෙනවා තරුණ අවස්ථාවක් තියෙනවා මේ අඹ ගහක් වුණත් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජරා ජීවන ස්වභාවයට පත් වෙන්නේ නැද්ද පත් වෙනවා. හොත ඒ අපඝාතකටව ලෙඩ හැදෙන්න බැහැ. ලෙඩ හැදෙනවා. ඒ අපඝාතකුණත් මැරෙන්නේ නැහැ. එතකොට සුලි සුලඟක් නැත්තම් වගේ දෙයක් ඇවිල්ලා අතු ඉති කැරිලා විනාශයක් වෙන්න බෑනේ. අකුණක් ගහලා පැත්තක්ම නැති වෙලා නැසිලා යන්න බෑනේ. පුළුවන්. එතකොට අප ගහ අඬනවද අනේ මට මෙහෙම වුණා කියලා අඬනවද? ඇයි අඬන්නේ? අප ගහ කියන්නේ අචේතනික වස්තුවක් නේ. අවිඥානික අචේතනික වස්තුවක්. එතකොට ඒ විදිහමයි ධර්මයෙන් පෙන්නනවා අපේ මේ ශරීරයක් තියෙනවා නම් මේ කය ඇසුරු කරගෙන යම් චිත්තචෛතසික ටිකක් තියෙනවා නම් මේ කය ඇතිවෙන්න යම් කර්මයක් තියෙනවා නම් ඒක හේතුව කනබුන ආහාරයේ ප්‍රත්‍ය ඒ හේතු ප්‍රත්‍ය දෙක නිසා මේ ජීවිතේම ටිකක් හැදලා තියෙනවා මේක හේතු ප්‍රත්‍යය මේකවත් තිබුණා ඉතාමත් ලදරු කාලයක් ළමා කාලයක් තරුණ කාලයක් ක්‍රම ක්‍රමෙන් දිරලා අර තමයි මේක වෙනසක් නැහැ ඊට පස්සේ මේකට කියනවා මේ ශරීරයට ලෙඩ රෝග හැදෙනවා මේ රෝග මේක නැසෙනවා මේ මේ මේ ශරීරය නැරෙන්න පුළුවන් අර ස්වභාවයටපත් වෙනවා මේකත් නැසෙන්න පුළුවන් ඇහැක් නැසෙන්න පුළුවන් කන ඇහෙන එක නැති වෙන්න පුළුවන් කකුලක් නැති වෙන්න පුළුවන් කොටසක් නැති නැති වෙන්න පුළුවන් පිටක් වෙන්න පුළුවන් පලාතක් වෙන්න පුළුවන් ක්ෂය වෙනවා නැතිනවා කියලා කියන්නේ එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කන බොන ආහාරයෙන් හැදුණු කන බොන ආහාරයෙන් හැදුණු ආඨවි ආපෝතේජ වායු කියන සතර මහා ධාතුන් යුක්ත මේ ශරීරය. එතකොට පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත චිත්තචෛතසික ටික නිසා නැසෙන්නේ කුණු වෙන්නේ නැතුව තියෙනවා. මෙතන තියෙන්නේ හේතු ප්‍රත්‍යක් හේතුඵල ධර්ම ඒක අනාත්මයි උදාහරණයක් විදිහට බුදුදහම හොස්සේ පෙන්නනවා අපිට රූපයක් පෙනෙන සද්දයක් ඇහෙන ගඳ සුවඳක් ලැබෙන රසක් විඳිනවා කියන තැනක පුරාණ කර්මයට හටගත්ත අනාත්ම වූ අනිත්‍ය දුක්ඛ ස්කන්ධ මාත්‍රයක් තියන්නේ කියලා කියනවා. දැන් සුතවක් කියලා කිව්වේ අසුතව කියලා කිව්වේ මේව මොකුත් ඉගෙන ගන්න දැන් සුතව කියන කාරණාවෙන් පෙන්වන්නේ සුතව කියන කාරණාවෙන් පෙන්වන්නේ අපිට පෙනෙන ඇහෙන හැම තැනකම තියෙන යථාර්ථය සත්‍ය පුද්ගල භාවයෙන් තොර අනාත්ම ධර්මතාවයක් වෙනක පෙනෙනවා. ඒ ධර්මතාවයේ ස්වභාවය තමයි ඒ අනාත්ම ධර්මයන්ගේ ස්වභාවය තමයි අනාත්මයි කියන්නේම දිවිම ස්වභාව කොට ඇති ධර්මයෝ ලෙඩවීම ස්වභාව කොට ඇති ධර්මයෝ මරණය ස්වභාව කොට ඇති ධර්මයෝ එතකොට ක්ෂේරීම ස්වභාව කොට නැසීම ස්වභාව කොට ඇති ධර්මය කියන එක දකිනවා. උන් ওই ටික තමයි අහගන්න වෙන්නේ. අහගත්තට පස්සේ එයාට මොනක් එනවා මොකක්ද? ඇස් ඉදිරි පිටට සත්පුද්ගල භාවයෙන් තොර අනාත්ම වස්තුවක් රූපයක් එන්නේ. එහෙනම් ඒ රූපය ඒ රූපය අනාත්ම ස්වභාවය පිළිබඳ නොදකින කම නිසා අපි ගාව ආත්ම සංඥාවක් ඇති කරගෙන තියනවා නේද කියලා සුතෝත් ආර්ය ශා วก ඔන්න ඔය ධර්මතාවයක දකිනවා. අපි උදාහරණයක් කිව්වොත් දැන් ටීවී තියෙනවනේ. දැන් ටීවී එක දිහා බැලුවාම බලන්න ඒකේ ඉස්සරහා තියෙන අර ස්ක්‍රීන් එක වීදුරු. ඒක පොඩ්ඩක් උඩට ගියාම ඒකේ ওই වයර් කැවි වගේ දේවල් තියෙනවා. සත්‍ය පුද්ගල නොවන අනාත්ම රූපයක් ඇති දිවිකට එන්නේ එනකොට ඒ හැම රූපයක්ම අපි පිළිගන්නේ ආත්ම සංඥාවයි. අපි ටීවී එකේ තියෙන රූප දිහා අපි බලන්නේ ආත්ම සංඥාවයි. එතකොට දැන් ටීවී එකේ තියෙන ඉන්න මිනිහෙක් මරුණාම අපිට දුක වෙනවා නම් අපිට අපි අඬනවා නම් දැන් මට කියන්න මෙතන තියෙන ධර්මතාවය දැන් අපි අඬන දැන් ওই චිත්‍රපටයෙන් බලනකොට ඕන තරම් අඬලා තියෙනවා. දුක කියලා අඬලා තියෙනවද? ඈ චිත්‍රපටය බලනකොට ඒ කට්ටිය සමාන වන්දකෝට අඬනවා ඕන තරම්. ඈ එතකොට තරහකාරී දුෂ්ට චරිතයක් දැක්කාම තමු තරහව ඇති කරගෙන බලනකො අර ළඟ තියෙන කූරකම කපටිකම කියලා තමුණුත් මේ කම්පා වෙලා නේද? ඇත්තම කතාවක් කියලා තියෙන හැටි බලන්න පෙනෙන තැනක තියෙන ඇත්ත නොදකිනකොට හිත මොන තරම් අපිට ලෝකයක් මවනවාද කියන එකයි මට මේ පෙන්වන්න ඕන තමයි. ටීවී එකේ තියෙන්නේ ඉස්සරහා තියෙන වීදුරුව ඒකෙන් ටුට්ටක් පිටපතට ගියාම ට්‍රාන්සිස්ටර් කියයි කන්ඩෙන්සර් කියයි එතකොට ওই වයර් කැලි වගේ දේවල් තියෙනවා. දැන් ඒක ඇතුළේ ඉන්න තියෙනවද නෑ. ඊට පස්සේ ඔය රූපානේ මධ්‍යස්ථාන වලින් විසිරුව හරින්නේ මිනිස්සුද නෑ. ආහසෙන් තරංගයක් කියන එක ටිකයි සුද්ධ තරංගයක් කියලා. හරි තරංගයක් කම්පන තරංගයක් කියන්නේ. ඒ තරංග සංඥාවන් අල්ලලා රූපයක් හදන්න පුළුවන් උපකරණයට තමයි රූප වාහිනිය කියලා කියන්නේ. රූපයක් හදනවා. හැබැයි ඒ රූපේ සත්‍ය හෝ පුද්ගලික හෝ කෙනෙක්ගේද නැහැ. එහෙනම් අපි කොහොමද ඒ රූපයේ ඒ රූපයේ අපිට කොහොමද තව ගෑනු කෙනෙක්ගේ මිනිහෙක්ගේ ළමයෙක්ගේ උනේ? අපි කොහොමද කතා බලන්නේ චිත්‍රපට බලන්නේ එහෙමනම්? බලන්නේ දර්ශන රාමුවක් රාමුවක් ගන්න හිත කියව නැති වේදී දර්ශන රාමුවක් රාමුවක් ගානේ අපි ඒ චරිතය ඇත් කරනවා. අපි ඒ දර්ශන රාමුවක් රාමුවක් ගන්න හිතින් කියවනවා. චේතනාව කාරණය. ඇහැට රූපයක් ඇසිදිට දෙනකොට අනාත්මයි. අන්න ගෑනු කෙනෙක් කියලා හිතනකොටම මට තේරෙන්නේ මගේ මගේ විඥානය දැනගන්න හිතපු දෙයට අනුව. ඒ රූපේ ගෑනු කෙනෙක් කියලා දැනගන්න. රූපේ අනාත්මයි නමුත් මට දැනගැනලා කැතිලා තියෙන මොකද්ද? අන්න ගෑනු කෙනෙක්. ඔන්න සිද්දරිකට ආව රූපය ඒක ඇත්තම දැනගෙනකොට එනම් පොඩි ළමයෙක් නේ කියලා හිත වේගෙන් කියවනවා. කියනකොට ඒ රූපේ පොඩි ළමයෙක් කියලා දැනෙන්න ලක් මට ඇති වෙනවා. රූපය අනාත්මයි. දැන් පොඩි ළමයි. ඔය විදිහට ඇස් ඉදිරි පිටට අනාත්ම වර්ණ සතා මාත්‍රයක් විතරක් එද්දී ඒ පේන පේන රූපේ එක එක හැඩවලට යම් යම් විදිහට මම හිතයිද හිතන හිතන විදිහට දැනගන්නවා. අන්තිමට මට දැනගැනිල්ලක් ඇති වෙලා තියෙනවා. රූප පැත්තේ ළමයි ඉන්නවා, මිනිස්සු ඉන්නවා, ගෑනු තියෙනවා, මුදල් තියෙනවා, වාහන තියෙනවා, රත්තරන් තියෙනවා, රෙදි තියෙනවා කියලා. මේ ඔක්කොම මොකද? චේතනාව කරණය කියලා කියන්නේ. චේතනාව මත චේතනාව මත එතකොට නමුත් අපිට යම් දවසක ඕගලන්ට පුළුවන් වුණොත් ටීවී එකේ පෙනෙන රූපය තත්ත්ව පුද්ගල නොවන රූපේ තත්ත්ව පුද්ගල නොවන විදිහට හිත තබන්න. ඔගොල්ලෝ මේ කාම ලෝකේ ආයෙන්නේ නැහැ කවදාවත්. අනාගත වෙනවා. ටීවී එකේ අපි චිත්‍රපටයක් බලන කතාවයි මේ ඇත්තයි කියලා හිතන කතාවයි අතර වෙනසක් නැහැ. ටීවී එකේ සත්ත්ව පුද්ගල නොවන රූපයක් ඇසිරි පිටට එනකොටම අපි ඒක පුද්ගලයේ සත්වේ කියලා හිතලා ටීවී එකේ පෙනෙන රූපේ පුද්ගලයේ සත්වේ කියලා අපිම දැනගන්නවා. අපිම හිතලා අපිම දැනගන්නවා. ඇසිරි පිටේ ඉන්නේ රූපේ විතරයි. ඒ රූපේට අපි පුද්ගලයෙක් කියලා හිතලා අපි දැනගන්නවා. අපි හිතලා අපි මෙහෙම දැනගත්ත කියලා අපි දැනගත්තා. අපිම රැවටෙනවා අන්තිමට ඒ රූපය ගැන කෙනෙක් ඒ රූපේ මිනිස්සෙක් කියලා. ඔන්නෝමයි අපි ලෝකෙට කියන්නේ. ඒ විදිය තමයි කනබුල ආහාරයෙන් හැදුණු මහ භූතන් උපාදාය රූපක වර්ණ සතහනක් අනාත්ම රූපයක් ඇසින් පිටට එන්නේ. ඡේදෙන්න පුළුවන් රූපයක් ලැබෙන රූප පුළුවන් රූපයක් නැසෙන්න පුළුවන් රූපයක් විනාශ වෙන්න පුළුවන් රූපයක් ඡේ වෙන්න පුළුවන් රූපයක් ඇති දෙයකට තියෙනවා එතකොටම මිනිස්සේ කියලා වේගෙන් අපි හිතුවාම අපේ හිතම දැනගන්නවා මිනිස්සේ කියලා අපි දන්නේ නැත්තම් ඇස් ඉදිරිපිටට ආවේ අනාත්ම වූ රූපයක් ඒ රූපේ අනාත්ම බව නොදන්නා කම නිසා මිනිස්සේ කියලා හිතුවා අපි අපි මිනිස්සේ කියලා හිතපු නිසා අපිම මිනිස්සේ කියලා දැනගත්තා. බහැර මිනිස්සේ කියනවා කියලා දැනුමක් ඇතිනේ මෙහෙම නේද කියලා සම්මැත්තා. හරි අසරණයි. එයා හිතාගෙන ඉන්නේ හිත පැත්තේ උපදින උපදින හැම ධර්මතාවයක්ම බාහිර තියෙනවා කියලා දැනකට යනවා. එතකොට සම්පූර්ණ ලෝකේ නිර්මාණය වෙනවා. ඒ ලෝකේ තමයි නිත්‍ය සපයාත්මයි වෙන්නේ. ඒ ලෝකයේ තුල තමයි ජරා මරණ ශෝක පරිදු දුක් දුම්නස් ධම්මතාවයි. එතකොට මේ ධර්මය අහුවාම ධර්මයෙන් කියලා දුන්න කාරණා දෙකක්. එකක් තමයි මොකද්ද? ඇස් ඉදිරි පිටට හම්බ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් කියන එක පෙන්වනවා ඔය ඇත්ත ඇති ඇති නොදන්නාකම තිබුණොත් තිබුණොත් අපි නිත්‍ය විදියට සැප විදියට ආත්ම විදියට හිතනවා එහෙම හිතුවොත් ඒ විදිහට අපි දැනගන්නවා ඒ විදිහට දැනගන්නවා කියන එක ගැන අපි දන්නේ නැති වුණොත් අපේ හිතේ යම්තා චේතනා ගතියක් වෙයි නම් චේතනා ගතියක් වෙයි නම් ඒ චේතනා ගතිය ඔක්කොම අපිට ඇත්ත නැත්තේක වෙනවා. මෙන්න මෙහෙමයි ලෝකෙ හැදිලා තියෙන්නේ කියන එක පෙන්නනවා. එතකොට එතකොට එයා හරියට දකිනවා හරි සංවේගයක් ඇති වෙනවා. ඒ කියන්නේ දුක උපද්දවාගෙන දුක් විඳින්න තරම් අප මොනතරම් මෝඩද කියලා. බලන්න ඇස් ඉදිරි පිටට ආපු අපි ටීවී එකේ වගේ රූපේ ගන්නකොට ඇස් ඉදිරි පිටට ආපු රූපේ සම්පූර්ණ අනාත්මයි අනාත්ම රූපයේ අනාත්ම ලක්ෂණය එළඹ නොසිටි නිසා අපි එනකොටම එතකොට ආශ්‍රව බලපානවා අපේ හිත වේගෙන් හිතනවා මිනිස්සෙක් කියලා හිතනවා හිතපු ගමන් ඇස්තිරි පිට තියෙන රූපේ මිනිස්සෙක් කියලා අපි දැනගන්නවා ඒ රූපේ පෙනෙනවා පෙනෙන දේ විතරයි චිත්‍රය චිත්‍රය ඒක මිනිස්සෙක් කියලා හිතනවා හිතුවාම ඒ රූපේ මිනිස්සෙක් කියලා අපි දැනගන්නවා. අර රූපේ මිනිස්සෙක් කියලා දැනගෙන අපිට ඇති වුණා නේද කියලා දන්නේ නැත්නම් ඒ රූපේ මිනිස්සෙක් හැටියට තමයි ගාවට දෙවුණුට අපේ ප්‍රචාර කියන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ධර්මයේ පෙන්නනවා මොකද්ද? අසුතව තුතජන කෙනා අසුතව කියන්නේ ඇත්ත ඇටි ඇටි අහලා නැහැ ඇත්ත ඇති නොදන්නාකම නිසා තමන්ගේ මනසේ නිත්‍යයි සැපයි ආත්මයි කියන චේතනා රාමුවකින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා ටික වෙනුවට නිත්‍යයි සැපයි ආත්මයි කියන ප්‍රපංච සංඥාවක් ඇසුරු කරනවා එහෙම ඇසුරු කරන කෙනාට මේ ජරා මරණ ආත්මයි එයා දුක් වෙනවා කියන එකත් සුතවත ආර්ය ශ්‍රාවකයා අඩන්න වෙලෙන්නේ නැත්තේ වෙන මොකුත් නිසා නෙමෙයි. එයා දකිනවා මොකද්ද? යථාර්ථය අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් තියෙන්නේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්කන්ධ ටික පිරිසිදු නොදන්නාකම නිසා බාහිර සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා වටිනා කියන දේවල් කියනවා කියලා අපිට ප්‍රපංච සංඥාවක් කියනවා අපි ඒ ප්‍රපංච සංඥාවෙන් ඒ පෙනෙන හැනදී අසුරු කළ නිසා ඒ දේවල් පැත්තේ මිනිස්සු ඉන්නවා වටිනා දේවල් කියනවා වගේ අපිට දැනලා තියෙන්නේ නේද කියන එක දකිනවා ඒ දකින නිසා පෙනෙන ඇහෙන දේ පෙනෙන හැනදී තුල තියෙන්නේ නැසෙන වෙනසෙන ධර්මතාවයක් ඒ වගේම ලෙඩවීම ස්වභාව කොට මහලු වීම ස්වභාව කොට මරණය ස්වභාව කර ධර්මතාවයක් අපි අපේ මනසේ ඡායාවට රැවටලා මේ පුද්ගල භාවය කීට ආරෝපණය කරගෙන දුක් විඳින්නේ කියන එක යට පේනවා. ඉතින් මෙතනදී හරියටම ත්‍රිසංගත සතෙක් තමන්ගෙම ඡායාවට රැවටිලා පුරනවා වගේ ඇස් ඉදිරියට අනාත්ම වස්තුවක් එනකොට ඒ අනාත්ම කන ඉදිරියට අනාත්ම ශබ්දයක් ඇහෙනකොට ඒ අනාත්ම රූප ශබ්ද ආරම්භය අපිම නিত্য සැප ආත්ම විදියට හිතලා ඒ අපිම හිතපු දේවල් ඒකට ආදේශ කරගෙන අපි දුක් වෙනවා කියන්නේ. ඉතින් අද දවසේදී අපිට මව්මල දුක හෝ පියාමල දුක හෝ හම්බ වුණා නම් හම්බ උනේම හම්බ උනේම අන්නර අනාත්ම ස්කන්ධ ටික නොදන්නා කම නිසා අපේ ප්‍රපංච සංඥාවන් ඒ මත තබා ප්‍රපංච කියලා කියන තණ්හාමාන දික්කේ. ටීවී එකේ බඳු රූපයක් ඇස් ඉදිරිපිටට එනකොට ඒ රූපයට අනේ මේ මිනිස්සෙක් නේද කියලා අපි ප්‍රපංච සාගත චේතනාවෙන් ඒ දිහා බලලා අපි ටීවී එකේ මිනිස්සෙක් අසුර කරනවා වගේ අනාත්මෝ කනබුන ආහාරයෙන් හැදුණු දිවීම ස්වභාව කොට ලෙඩවීම ස්වභාව කොට මරණය ස්වභාව කොට ඇති රූපයක්. ඒ රූපය ඇත්ත නොදන්නාකම නිසා ඇසිඩ් පිටේට එනකොට මේ රූපය අපේ අම්මා මේ රූපය අපේ අප්පච්චි මේ රූපය අපේ යාළුවා කියන චේතනාවක් හදාගත්තාම අපි දැන් ඒ රූපේ යාළුවා ඒ රූපේ නෑද ඒ රූපේ දෙමව්පිය හැටියට තමයි දැනගන්නේ මෙහෙම නේද රූපය අරගෙන දැනගන්න අපිට ඇති උනේ නේද කියලා දන්නේ නැත්තම් අර රූපෙට වෙන වෙන ගානේ අර ප්‍රපංච සංඥාවෙන් අපි දුක් විඳිනවා අපිට තේරෙන්නේ අපි අර ඥාතිවරයට උනා කියන එකයි අසුතෝ පුතජින දුක් විඳින්නේ එහෙම සුතෝ ආර ශ්‍රාවකයට උනේ මෙච්චරයි අහගත්ත ඇස් ඉදිරි පිටට ආවේ අනාත්ම වූ රූපයක් ඒක නොදන්නා කෙනාගේ මනසේ ප්‍රපංච සංඥාවක් ප්‍රපංච කියන්නේ තණ්හා මාන දික්තිය ඇති කරන්න පුළුවන් පුද්ගල සංඥාවක් ආත්ම සංඥාවක් උපදිනවා අම්මා තාත්තා දුවා කියලා ඒ තමන්ගේ මනසේ තියෙන නිමිත්ත මේ රූපෙට දාලා තමයි ලෝකයා පරිහරණය කරන්නේ නේද කියලා ලෝකයා පුද්ගල සත්‍යයේ දකින්න විදිය හැදුන හැටි දැක්කම එතමනකම එයා දකිනවා ලෝකේ දුක් විඳින්නෙම කෙලෙස් නිසා නේද කියලා. අන්න එහෙම දකින හින්දා එයාට අතන්ද ශෝක කරන්න ගැළපෙන්න විදිහේ ධර්මතාවයක් ඉතුරු වෙන්නේ නැහැ. කියන්නේ යම්තා රූප කියලා යමක් තියෙනවා. රූප කියලා යමක් තියෙනවා. ඒව ඔක්කොම ජීර්ණ ස්වභාවය යුක්තයි, ලෙඩ වෙන ස්වභාවය යුක්තයි, නැසෙන ස්වභාවය යුක්තයි, නරන ස්වභාවය යුක්තයි. ඒ රූප ඒ රූප වල ඇත්ත නොදන්නා කම නිසා ප්‍රපංච සංඥාවෙන් ඒ රූප මම මගේ කියලා අරගත්ත නිසායි මේ ලෝකෙට දුක එන්නේ කියලා කියලා වෙනම දකිනවා. අර විදිහට සුතවත ආර්ය ශ්‍රාවකයා අනාත්ම ධර්මතාවය වෙනම දකිනවා ඒ අනාත්ම ස්කන්ධ ටික පිළිසඳ නොදකින නිසා තමන් ඇති කරගත්ත ආත්ම සංඥාව මතයි ආත්ම සංඥාව මතයි අපිට මේ ජරා මරණ කෙනෙක්ගේ පුද්ගලික යුණිය නේද කියලා දකිනවා. අන්නේ දැකීමම ජරා මරණ දුකෙන් පීඩා නොවිඳින්න යාට හේතුවක් වෙනවා. ඉතින් ඕක තමයි ශෝකසල්ල අරහත් සූත්‍රයේදී වෙන්නේ අසුතවත් පුතඥයට මේ ධර්මතා පහ උපදිනකොට එයා අඬනවා වැළපෙනවා ශෝක කරනවා. සුතෝතාරි ශ්‍රාවකට ওই ධර්මතා පහ උපදිනකොට එයා අඬන්නේ වැළපෙන්නේ ශෝක කරන්නේ මොකද ඒක නේතම් මම නේසු හමස්මින් නේසු අත්තාති. ජරා ධර්මතාවයේ ව්‍යාධි ධර්මතාවයේම මරණ ධර්මතාවය කියන්නේ මමවත් මගේවත් මගේ ආත්මත් නෙමෙයි ඒක ධර්මතාවයක්. හේතු ප්‍රත්‍යයයි. ඒ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු ධර්මතාවය අපි ආත්ම වශයෙන් ගත්ත එකේ තීගාවක් තමයි දැන් මේ අපිට දුක් විඳිනවා දුක් විඳින්න වෙලා තියෙන්නේ අර ඇත්ත නොදන්නාකම නිසා වරදවා ගත්ත එකේ ප්‍රතිපලයක් හැටියට කියලා එයා යථාර්ථය දකිනවා ශ්‍රේෂ්ඨ එකක් දකිනවා ඉතින් මෙන්න මේ විදිහට කෙනෙකුට නිතරම හිතන්න පුළුවන් නම් ඇස් ඉදිරි පිටට අපේ ඇස් ඉදිරිපිටට හම්බ වෙන්නේ අනාත්ම ධර්මතාවයක්. ඒක බුදුහාමුදුරුවෝ නොඑක් නොඑක ආකාරයකින් පෙන්වලා තියෙන්නේ. කුණප වශයෙන් අසුබ රූපයක් හැටියට අනාත්ම රූපයක් හැටියට වර්ණ සටහනක් හැටියට ඒ වගේ අනාත්ම දෙයක් ඇති වෙන තැනකදී ඒ අනාත්ම ධර්මතාවයේ ලක්ෂණය තමයි මොකද්ද අන්නර දිරන බව, ලෙඩ වෙන බව, මහලු වෙන බව කියන ධර්මතා ටික අනර අනාත්ම ස්කන්ධ ටිකේ ලක්ෂණය. ඒක ඒ ස්කන්ධ ධර්මතා ටික අනුව තියෙන එක. ඒ ස්කන්ධ ටික ඒ පෙනෙන ඇහෙනදී ඇත්ත නොදක අපි පුද්ගලභාවයකින් ඒක අසුරු කරන්න ගත්තොත් එදා ඉඳන් මේ ජරා මරණ අපිට පුද්ගලයේ වෙනවා අපේ වෙනවා එහෙම පුද්ගලයෙක් වුණොත් ජරා මරණ අපේ වුණොත් ඒ තාත් ඒ ජරා මරණයෙන් දුක් විඳින්න වෙයි. ඒ හින්දා ජරා මරණ තියෙන ධර්මතාවයේ තියෙන තැනක තියෙන අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න කියන එක තමයි බුදුරජාණන්සේ පැහැදිලි කළේ. ඉතින් මේ සදාන දේශනාව හේතුපනිස්සියම වේවා කියලා සිතන කරනවා.